මානව වංශ විද්‍යා කතාපොත පෙරවදන ഘോഷාකාරී මාධ්‍යකරණයත් පිටපත් කිරීමේ ලේඛන කලාවත් වෙනුවට ඔබේ දැනුමින් සපිරි ਵਿਚාර බුද්ධිය අවදි කිරීම වෙනුවෙන් ස්වදේශීය සේවයෙන් ඔබ වෙත පිටෙන පෙරවදන පෙරවදන මෙහෙවන්නේ කතිකාචාර්ය මනීෂ දුක්ගන්නාරාල මානව වංශ විද්‍යා කතා පොත අපි සුවිශේෂී කියවීමක් විදිහට තමයි සැලකන්නේ. මේ මානව වංශ විද්‍යා කතා පොතේ පෙරවදන සඳහා අපි තෝරගත්තේ මට අවස්ථා කිහිපයකදී කියවන්න ලැබිච්ච ඊට පස්සේ ලංකාවේ සිනමා ශාස්ත්‍රයට ඉතාම වැදගත් කියලා අපි සැලකන කෘතියක් සම්බන්ධයෙන්. මේ කෘතිය රචනා කරන්නේ ඩේවිඩ් බෝඩ්බේල් සහ ක්‍රිස්ටින් තොම්සන් විසින් ෆිල්ම් ආර්ට් ඇන්ඩ් ඉන්ට්‍රොඩක්ෂන් කියන පොත 1979 තමයි මූලික වශයෙන් මෙන්න මේ කෘතිය රචනා කරන්නේ. හැබැයි මේ කෘතියේ සංස්කරණ ගණනාවක් සිද්ධ වෙනවා. ඒ සංස්කරණ ගණනාව සිද්ධ වුණාට පස්සේ සිද්ධ කරමින් තියෙන අතරවාරේ මේ කෘතිය සිංහලයට පරිවර්තනය කරනවා. සිනමා කලාව එහෙම නැත්නම් ෆිල්ම් ආර්ට් නමින් MD මහින්දපාල මැතිතුමා විසිනි. මහින්දපාල මැතිතුමා එක්තරා විදිහකට ලංකාවේ සිනමාව සම්බන්ධයෙන් පුළුල් කියවීමක් සහිත ප්‍රායෝගිකව සිනමා ඡායාරූපකරණය එහෙම නැත්නම් සිනමා කැමරාකරණය කියන විෂයෙහි නියරිලා හිටපු පරිච්ඡේදයක් විදිහට තමයි අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඔබ සිනමා විෂයෙහි ඔබ කලාව විෂයෙහි සැරිසරනකොට ඔබ ජනසන්නිවේදනයේ ජනමාධ්‍ය විෂය ඉගෙන ගන්නකොට MD මහින්දපාල මැතිතුමාව මගහැරලා යන්න පුළුවන් කියලා මා විශ්වාස කරන්නේ නැහැ. එතුමා ඒ තරම් ලංකාවේ සිනමාවට තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරලා එහෙම නැත්නම් තමන්ගේ ජීවිතය කැප කරපු නිර්මාණකරුවෙක් විදිහට තමයි අඳුනලා දෙන්න පුළුවන්. මූලික වශයෙන් මේ සාකච්ඡාවට ප්‍රවිෂ්ටයක් විදිහට මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි සිනමාව සහ සිනමා කෘතීන් වල සකස් වීම පිළිබඳව මේ කෘතිය අපිට සම්පාදනය කරන හේතු පාට මොනවද? ඔව් මේ පොත ඇත්තටම මේ සැලකින්නේ දැනට ලෝකයේ සිනමා කලාව සම්බන්ධයෙන් විශේෂම සිනමා කලාවේ ආකෘතිය ආඛ්‍යානය සිනමා ශෛලිය මේ ආදී කරුණු තාක්ෂණික කරුණු තියෙනවා. නමුත් තාක්ෂණික කරුණු හැරුණකොට මේ දේවල් පිළිබඳව රචකීන් නම් කියන්නේ මේ හැඳින්වීමක් තමයි අපි කරන්නේ කියලා. නමුත් මේක ඉතා විශාල ගැඹුරු විෂයක්. මේ පිළිබඳව විධිමත්ව අධ්‍යයනය කරන කෙනෙකුට පරිහරණය කරන්න පුළුවන් දැනටත් ලෝකේ විශාල වශයෙන් භාවිතයට අරගෙන තියෙන ග්‍රන්ථයක් මේ ග්‍රන්ථය. මේ ග්‍රන්ථය මට කියවන්නට ලැබුණේ මම රූපවාහිනී අභ්‍යාසායතනයේ ඉන්න කාලේ කෘතියේ 6 වන සංස්කරණය. ඒ 6 වන සංස්කරණය 2001 වර්ෂයේ තමයි පිට වෙලා තිබුණේ. ඒක මම මේ කෙව්වා කීපසරයක් කෙව්වහම මට කල්පනා වුණා මේ වගේ සරල භාෂාවෙන් සරල ඉංග්‍රීසියෙන් සිනමා විෂය ගැන ලියවිච්ච පොතක් මම ඊට පෙර කියවලා නැහැ කියලා. මේක විශාල පොතක්. මේ ඉතින් මම කීප සැරයක් කිව්වා මම හිතුවා මේක පරිවර්තනය කළ යුතුයි කියලා. ඒකට හේතුව තමයි ලංකාවේ දැනටත් විශ්වවිද්‍යාලවල සිනමාව හා මාධ්‍ය උගන්වනවා විශ්වවිද්‍යාලවල විතරක් නෙමෙයි වෙනත් ආයතනවලත් මේ අයට පරිශීලනය කරන්න පුළුවන් ග්‍රන්ථයක් නැති ගානට තිබුණේ. ඉතින් මම හිතුවා මේක මම පරිවර්තනය කරනවා කියලා. දැන් ඩේවිඩ් බෝඩ්වෙල් සහ ක්‍රිස්ටින් තොම්සන් තමයි මේකේ මුල්ම රචකයින්. පස්සේ තවත් කෙනෙක් මේ සංස්කරණ කටයුතු වලට එක්ව වෙනවා ජෙෆ් ස්මිත් කියලා. දැන් මේගොල්ලෝ කියන්නේ ඇමරිකාවේ පවා 1979 කාලේ ඒගොල්ලෝ සිනමාව මේ විශ්වවිද්‍යාලවල උගන්වන කාලේ මෙවැනි ග්‍රන්ථ හරිම අඩුවෙන් තිබුණේ කියලා. ඒ නිසා තමයි ඔවුන් මේ මෙවැනි ග්‍රන්ථයක් ලියන්න පෙළඹුණේ කියලා කියන්නේ. දැන් ඔබ දන්නවා සිනමා තාක්ෂණය සම්බන්ධයෙන් නම් නොයෙකුත් පොතපත ලියවිලා තිනවා සිනමාව කොහොමද ජනතාවට බලපාන්නේ වගේ දේවල්. ඒ කියන්නේ සමාජමය පැත්තෙන් සිනමාවේ බලපෑම ගැන ලියවිච්ච පොතපත තියෙන විශේෂයෙන්ම විචාරකින් වගේ අය නැත්නම් දර්ශනවාදීන් ලියපු ග්‍රන්ථ. නමුත් මේ ග්‍රන්ථයේ හුඟක් වෙලාට සාකච්ඡා වෙන්නේ චිත්‍රපටි ආකෘතිය. ආ එතකොට චිත්‍රපටි ශෛලිය. එතකොට සිනමා ශානර එතකොට සිනමා කෘතියක් විශ්ලේෂණය කරන්නේ කොහොමද? මේ ආදී වශයෙන් අපි කලින් බොහෝ පොත්පත්වල නොකියපු දකින්නට නොලැබෙච්ච ක්ෂේත්‍රයන් ගණනාවක් කරා මේ කෘතිය සලකා බලලා තිනවා. ඉතින් ඒ නිසා තමයි මම තීරණය කළේ මේ පොත පරිවර්තනය කරන්න ඕන කියලා. හොඳයි අපි ඔබතුමාගේ පූර්විකාවත් එක්ක මම ආයිත් මගේ මූලික කතාබහට ආයිත් අපි යොමු වෙනවා මේ සිනමා කෘතියක් සකස් කිරීම පිළිබඳව මේ කෘතිය විතින් අපිට සම්පාදනය කරන අදහස් මොනවද? ඔව් දැන් විශේෂයෙන්ම මේක සිනමා ඔය ඉගෙන ගන්න අයට වගේම සිනමාකරණයේ නියලී ඉන්න අයට සමහර විට සිනමාකරණයේ නියලී ඉන්න අය ඒක මේ විදිහට විශ්ලේෂණය කරන්න දන්නේ නැතුව වෙන්න පුළුවන්. නමුත් මේ කස්ත්‍රෝවරුන් කියන විශේෂම දැන් අපි දන්නවා සිනමා කෘතියක අපි කියනවා මේ ඉංග්‍රීසියෙන් කියන්නේ මේ ප්ලොට් කියලා. දැන් ඔකට විවිධාකාරයේ අර්ථකථන තියෙනවා සිංහල භාෂාවෙන්. සමහර ප්‍රයෝගය කියලා කියනවා. මට මතකයි තිස්සබේසේකර මහත්මයා මේ චිත්‍රපටි මාධ්‍ය ගැන උගන්වන කාලේ ඔහු පාවිච්චි කරා මේ වචනේ. නමුත් දැන් සමහරු පාවිච්චි කරනවා කතා වින්‍යාසය කියලා. ඔන්න ඔය වගේ දේවල් කොහොමද කතා වින්‍යාසයක් හැදෙන්නේ? ඒකේ මූලිකාංග මොනවද? එතකොට වස්තු බීජයක් කියන්නේ මොකක්ද? ඔය ආදී වශයෙන් යම් යම් වචන තියෙනවානේ මේවා හුඟක් බටහිර ඉගැන්වීම් වල තියෙන වචන මේවා සිංහලට පරිවර්තනය කරාම සමහර විට ඒවා අපේ හරියට පැහැදිලි වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය වගේ කරුණුකාරණා රාශියක් මම මේ පොත කියවනකොට මට මගේ සිතේ තිබිච්ච ගැටලු හැටියට විසඳ ගන්න පුළුවන් වුණා. ඉතින් මං හිතුවා මෙයා මොකද මම අපි කියවලා තියෙනවනේ දැන් සිංහලෙන් ලියවිච්ච යම් යම් ග්‍රන්ථ තියෙනවා සිනමාව සම්බන්ධයෙන් නමුත් මේවා එක එක්කෙනා එක එක විදියට තමයි මේ වචන පැහැදිලි කරන්නේ. ඉතින් මේ මේ ෆිල්ම් ආට් කියන මේ ග්‍රන්ථය රචනා කරලා තියෙන දෙදෙනා ඩේවිඩ් බෝඩ්වෙල් සහ ක්‍රිස්ටින් තොම්සන් කියන දෙදෙනා සිනමාව සම්බන්ධ දීර්ඝ කාලයක් ඉගෙනීමේ නිරත වෙච්ච දෙදෙනෙක්. ඇමරිකාවේ විස්කොන්සින් සරසාවියේ. ඉතින් ඒ අත්දැකීම් අනුව ඔවුන් වෙනත් පොත්පත් පවා ලියලා තිනවා. ඉතින් ඔවුන්ගේ දැන් මේක මගේ කෘතියක් නෙමෙයිනේ වෙන කෙනෙක්ගේ කෘතියක්. ඉතින් ඒකේ අර්ථය ඉංග්‍රීසි භාෂාවෙන් කියලා තියෙන මේ අර්ථය සරලව අපේ පාඨකයාට දැනගන්න මේ විශේෂයෙන්ම ශිෂ්‍යවන්ට මේ විද්‍යාර්ථීන්ට දැනගැනීමේ අරමුණ තමයි මගේ තිබුණේ මේක පරිවර්තනය කරනකොට. දැනගන්න කැමති මේ කෘතියේ තුන්වන පරිච්ඡේදය සඳහන් වෙනවා සිටිසන් කියන චිත්‍රපටය ගැන. සිටිසන් කියන චිත්‍රපටය සිනමා විෂය අධ්‍යයනයේ යෙදෙන කෙනෙක් අනිවාර්යෙන් නරඹන බලන එක්තරා විදිහකට අධ්‍යාපන පරිශ්‍රයේ තියෙන චිත්‍රපටයක්. මේ සිටිසන් කියන චිත්‍රපටයේ ආඛ්‍යාන ආකෘතිය දිහා අපිට කොහොමද බලන්න පුළුවන්? මෙහෙමයි සිටිසන් කේන් කියන චිත්‍රපටිය දැනට සැලකෙනවා ලෝකයේ බිහිවෙච්ච සුවිශේෂී චිත්‍රපටයක් හැටියට. ඉතින් ඇයි එහෙම වෙලා තින්නේ? සමහර විට ඊට වඩා දැන් ඔබ දන්නවා සිටිසන් කේන් චිත්‍රපටිය එය බිහි වෙච්ච කාලේ තරම් සැලකිල්ලට ලක්වෙච්ච කෘතියක් නෙමෙයි. ඒ කියන්නේ මේ සම්මාන පවා ලැබිච්ච එකක් නෙමෙයි. නමුත් පහු කාලෙකදී මේ මම කලින් කියපු අර අදහස් සිනමා ආකෘතිය සිනමා ශෛලිය කතා වින්‍යාසය වගේ දේවල් විග්‍රහ කරනකොට මේ චිත්‍රපටිය හුඟක් විශ්වවිද්‍යාලවල සිනමා කතිකාවන් වලදී නිදසුනක් හැටියට අරගෙන තිනවා. ඉතින් ඒක මේ ඊටමත් පුළුල් විදිහට සෑම රූපකණ්ඩයක් දර්ශනයක් ජවනිකාවක්ම විශ්ලේෂණය කරමින් ඒවයි තප්පර ගානට මේ මෙන්න මේ කාලය තුල මෙන්න මෙහෙම වෙනවා මෙන්න මේ කාලය තුල මෙහෙම වෙනවා ආදි වශයෙන් පුළුල් විග්‍රහයක් මේ ග්‍රන්ථයේ ඇතුළත් වෙනවා. ඉතින් මම හිතන්නේ සිනමා ඇත්ත වශයෙන්ම සිනමාව ඉගෙන ගන්න කෙනෙකුට මේ විදිහට මෙම කෘතිය විමර්ශනය කරපු අවස්ථාවක් මම හිතන්නේ මම නම් දැකලා නැහැ. ඔయిత කලින් බොහෝ දෙනෙක් මේ ගැන කතා කරලා තිනවා මේ චිත්‍රපටිය ගැන. නමුත් මෙච්චර විස්තරාත්මකව විග්‍රහ කරපු අවස්ථාවක් මම දැකලා නැහැ. ඉතින් ඒ අනුව බලනකොට මේ ඒ චිත්‍රපටිය පමණක් නෙමෙයි වෙනත් වර්තමාන චිත්‍රපටි පවා ඉතාමත් මනවින් විග්‍රහාත්මක විශ්ලේෂණයකට භාජනය කරලා තිනවා මේ කෘතිය. මානව වංශ විද්‍යා කතාපොත පෙරවදන ഘോഷාකාරී මාධ්‍යකරණයත් පිටපත් කිරීමේ ලේඛන කලාවත් වෙනුවට ඔබේ දැනුමින් සපිරි ਵਿਚාර බුද්ධිය අවදි කිරීම වෙනුවෙන් ස්වදේශීය සේවයෙන් ඔබ වෙත පිදෙන පෙරවදන පෙරවදන සති දෙවන සහ හතරවන ඉරිදා උදේ 10ට ස්වදේශීය සේවයෙන් සුසර කරන්න 91.7 91.9 අසන ඇසෙන තැන කොතනද ස්වදේශීය සේවය එතකොට දැන් කෘතියට අනුව කෘතියේ පස්වන ඡේදයේ මූලික වශයෙන් සාකච්ඡා කරන කාරණාත් එක්ක සිනමා ඡායාරූප ශිල්පයේදී මේ රූපරාමු සැකැස්ම සිද්ධ වී සිටි ආකාරය කොහොමද කියලා කතා කරනවා. ඒක එක්තරා විදිහකට ඔබතුමාගේ ජීවිතයට සම්බන්ධයි. කොහොමද සිනමා පටයක රූපරාමු සැකැස්මේදී සිනමා ඡායාරූපකරණේ ගමන් මඟ. දැන් මෙහෙමයි ග්‍රන්ථයේ કોઈ තැනකවත් කියන්නේ මෙන්න මෙහෙමයි කරන්න ඕනේ මේ චිත්‍රපටයක සිනමා ඡායාරූපේ රූප සංවිධානය කරන්න ඕන මේ විදිහටයි යනාදී දේවල් මේක කියන්නේ ඒ කියන්නේ මේක කරන්නේ ලෝක සිනමාවේ භාවිතා කරලා තියෙන යම් යම් ශිල්ප ක්‍රම ඒ කියන්නේ චිත්‍රපටියකදී යම් අදහසක් සංකල්පයක් කතාවක් ඉදිරිපත් කරන්න සිනමාකරුවන් ලෝකේ විවිධ සිනමාකරුවන් මේවා කොහොමද සාර්ථකව භාවිතා කරලා තියෙන්නේ ඒක කොහොමද කෙරුණේ කියන එක තමයි මේ මේ ග්‍රන්ථයේ කොහොමද කෙරුණේ කියන එක මිසක කොහොමද කරන්නේ කියන එක මේ මේ මේ පැහැදිලි කළා නෑ එහෙම කියන්නත් බෑනේ මොකද සිනමාව අනිත්කුත් පාද්‍ය වගේම කසිනමා කලාවත් නිර්මාණකරුවාගේ භාවිතය අනුව තමයි වෙනස් වෙන්නේ නිර්මාණකරුවා කොහොමද ඒක කරන්නේ කියන එක උඩ. කෙනෙකුට කියන්න බෑ මේ මෙන්න මෙහෙමයි මේක කරන්න ඕනේ කියලා. ඉතින් නමුත් කරපු චිත්‍රපටිවල ඒක කෙරී තිබෙන ආකාරය ඒක කොච්චර sannivedanaya කරනවද කියන්නේ යන අදහස ඒ sannivedanayට කොතරම් දුරකට මේ ශිල්ප ක්‍රම උපකාරී වී තිබෙනවාද කියන එක තමයි මේ පොතේ විග්‍රහ කරන්නේ. ඉතින් සිනමා ඡායාරූපකරණය විතරක් නෙමෙයි හඬපටය සංස්කරණය ඒ වගේ විවිධ සංගටක තියෙනවනේ මේ විවිධ ශිල්පයන් තියෙනවා සිනමාව හා අදාළව තිර රචනය මේ සියලු දේවල් ගැනම මේකේ තියෙනවා සඳහන් කරලා. ඉතින් ඒක තමයි මට කියන්න තියෙන්නේ මේක තියෙන්නේ කොහොමද කරන්න කියලා නෙමෙයි ඒක භාවිතා කරන්නේ කොහොමද? sannivedanaya වෙනුවෙන් කියන්නේ සමා බොහෝ විට 90ක් විතර චිත්‍රපටිවල තියෙන කතන්දරයක් කියන. කොහොමද කතන්දරයක් කියන්න මේ දේවල් උපයෝගී කරගෙන තියෙන්නේ. සමහර චිත්‍රපටි තියෙනවා හැබැයි කතන්දරයක් නෙමෙයි ප්‍රධාන. දැන් ඔබ දන්නවා ටර්කොස්කි වගේ සිනමා කරුවෙක් රුසියාවේ ඔහුගේ චිත්‍රපටිවල කේන්ද්‍රීය අංගය කතාව නෙමෙයි. ඔවුන් කියන්නේ කතාවක් කීම මේ සිනමාවට අයිති දෙයක් නෙමෙයි ඒක සාහිත්‍යයට අයිති දෙයක් කියලා. ඉතින් සිනමාව ඊට වඩා වෙනස් දෙයකටයි භාවිතා කරන්න ඕනේ කියලා තමයි මේ සමහර සිනමාකරුවන් කියන්නේ සිමලු. නමුත් 90%ක්ම ලෝකේ විශේෂම මේ පොත ලියලා තියෙන්නේ ඇමරිකානු ජාතිකයින්. ඒකට ඔවුන්ගේ විශ්ලේෂණයට ගොඩක් අහු වෙලා තියෙන්නේ ඇමරිකානු චිත්‍රපටි. ඉතින් ඇමරිකානු චිත්‍රපටි ඔබ දන්නවා හොලිවුඩ් ස්ටයිල් එක නැත්තම් හොලිවුඩ් ක්ලාසිකල් නැත්තම් සම්භාව්‍ය ඇමරිකානු සිනමා ශෛලිය තමයි වැඩි හරියක් විග්‍රහ වෙලා තින්නේ. ඒ ඒ සිනමාව පාදක වෙලා තින්නේ හුඟක් වෙලාට කතන්දරයක්. ඒක කොහොමද කතන්දරයක් කියන්න මේක යොදාගෙන තින්නේ. අනිත් අංශ ගැනක් තියෙනවා යම් යම් විග්‍රහාත්මක කාරණා. නමුත් ප්‍රධාන වශයෙන් කතන්දරයක් කීමට කොහොමද සිනමාත්මක සංගටක යොදාගෙන තිබෙන්නේ මේ මේ කෘතිය ඇත්තටම සිනමාව සම්බන්ධයෙන් සියලුම කාරණා ගැන විවිධ වශයෙන් කතා කරන පරිච්ඡේද 12කට ආසන්න ප්‍රමාණයක් තියෙන ඉතා දීර්ඝ ලියවිල්ලක් මේක. සියලුම විෂයන් සම්බන්ධයෙන් කතා කරනවා. එතකොට මේ චිත්‍රපට ශෛලිය සහ ප්‍රේක්ෂකයා ගැන එවකට හිටපු ප්‍රේක්ෂකයා ගැන තමයි මේ කතා කරන්නේ. නමුත් මේ චිත්‍රපට ශෛලිය සහ ප්‍රේක්ෂකයා ඒ ප්‍රේක්ෂකයා සජීවී ප්‍රේක්ෂකෙක් නොවුනා නම් චිත්‍රපට කලාව මෙච්චර දුරක් එන්න තියෙන ඉඩකඩත් අඩුයිනේ. ඔව්. එතකොට කොහොමද මේ චිත්‍රපට ශෛලිය සහ ප්‍රේක්ෂකයා සම්බන්ධයෙන් කෘතිය අපිට සම්පාදනය කරන අදහස? ඔව් දැන් මෙහෙමයි මේක මං කියවනේ මේ පොත මුලින්ම රචනා වෙලා තින්නේ 1979. එතකොට 79 වෙනකොට අද තියෙන සිනමා ශිල්ප ක්‍රම වලට වඩා ටිකක් වෙනස් ශිල්ප ක්‍රම නේද පටලපටි පාවිච්චි වුණේ බහුතරයක් සිනමාහල කේන්ද්‍රීය මාධ්‍යයක් එතනින් ගියාම අද එහෙම නෙමෙයි අද ඩිජිටල් කරණේ වෙලා තියෙන සියලු දේවල්ම ඉතින් ප්‍රේක්ෂාගාරයත් විශාල පෙරලියකට ලක් වෙලා තියෙන කාලයක් ඉතින් දැන් මොවුන් ඒ නිසා තමයි මේ පොත දැන් මේ මම හිතන්නේ දැන් 11ට වැඩි වෙන්න ඇති මම අවසාන වශයෙන් කියවනකොට මේක 11 වෙනි වරට සංස්කරණය වෙලා තිනවා. එතකොට ඒ වෙනකොට ලෝකේ නව ප්‍රවණතාවන් ඩිජිටල් සිනමාකරණය ඇවිල්ලා ලෝකේ විවිධ අලුත් සිනමා ශානරයන් බිහි වෙලා තිනවා විශේෂයෙන්ම ඔය හොංකොං සිනමාව වගේ චීන හොංකොං සිනමාව එතකොට අලුත් අලුත් ශානර දැන් අපි දන්නවා ඉස්සර තිබුණේ රහස් පරීක්ෂක කතා ආදර කතා සංගීතාත්මක චිත්‍රපට ඔය ආදී වශයෙන් මේවනේ දැන් දැන් අලුතෙන් රූපවාහිනියේ බලපෑම නිසා මේක තවත් වෙනස් වෙලා තියෙනවා දැන් අද ජංගම දුරකථන භාවිතා වෙන නිසා තවත් නව ප්‍රවණතාවන් සිනමාවට ඇතුළු වෙලා තියෙනවා. ඒතකොට මේ 11 වෙනි මේ මේ සංස්කරණය සිදු වෙලා තියෙන්නේ 2017. ඉතින් මම මේ පොත මුලින්ම කරේ ඔබට මම කියවනේ 6 වෙනි සංස්කරණය කරේ. නමුත් මේකේ අයිතිය ලබා ගන්න ඕනනේ මේ පරිවර්තනය කරන්න මේ මුද්‍රණය කරන්න. ඉතින් ඒ අයිතිය ලබා ගන්න මේ ඇමරිකාවේ ප්‍රකාශකීන්ගෙන් විමසා යවුවාම අපේ සරසවිය ප්‍රකාශක සමාගමෙන් ඒගොල්ලෝ කියලා තිබුණා මේ 6 වෙනි සංස්කරණය දැන් පරණයි. ඒ නිසා මෙන්න අලුත් පොත කියලා අලුත් පොතක් කියලා තිබුණා. දැන් මට සිද්ධ වුණා මේ අර 6 වෙනි සංස්කරණය ආපහු මුල ඉඳලම හරි ගස්සගෙන තවත් අවුරුදු ගාණක් ගියා ඒකට. ඉතින් දැන් මේක අපි සිංහලෙන් මේ මුද්‍රණය කරනකොට මම හිතන්නේ මේකේ ඊළඟ සංස්කරණ දෙක තුනක් ඇවිල්ලා ඇති. දැන් අද 2000 22 නේද 22 මේක 2017 තමයි 11 වෙනි සංස්කරණය 11 වෙනි සංස්කරණය තමයි ඔය අලුත් ශානර ඩිජිටල් සිනමා වගේ ඒවා කලෙලි බැස්සේ ඉතින් දැන් අද සමහර විට ඊටත් වඩා වෙනස් වෙන්න පුළුවන් මට හම් වෙලා නැහැ තාම මේ අලුත් සංස්කරණය වන් සිද්ධ වුණා නම් සමහර විට මම මට හරියටම දන්නේ මේ මුල් රචකයින් දෙන්න තාම ජීවත් වෙලා ඉන්නවද කියලා කොමාරි 11 වෙනි සංස්කරණයට තවත් අලුත් සංස්කාරකවරෙක් ඇතුළත් වෙලා තිනවා. ඔහුගේ නම ජෙෆ් ස්මිත් කියන කෙනා. ඔහු එකතු වෙලා තමයි මේ 11 වෙනි සංස්කරණය කළා තියෙන්නේ. එතකොට දැන් මේ සින මේ කෘතිය ඇතුළේ කතා කරන අද දවසෙත් අපි එක්තරා විදිහකට විඳිමින් ඉන්න කාරණයක් තමයි සිනමා ਵਿਚාරය. මේ ਵਿਚාරය සම්බන්ධයෙන් එක්තරා විදිහකට විවිධ මත ගණනාවක් තියෙනවා මේ ਵਿਚාරය හරියට සිද්ධ වෙනවද ඒක නිසා සිනමාවේ ගමන් මඟ කොහොමද කියලා. මේ කෘතිය ඇතුලේ සිනමා ਵਿਚාරය සම්බන්ධයෙන් ආකෘතිකමය ශෛලීගත කරුණු ගැන කතා කරනවා. ලාංකික සිනමාව දිහා බැලුවට පස්සේ සහ මේ කෘතියත් එක්ක ඔබතුමා පරිවර්තකයා විදිහට බලනකොට සිනමාවේ ਵਿਚාරාත්මක ගමන් මඟ ගැන අද දවසේ ලංකාවේ තත්ත්වය මොකක්ද? මෙහෙමයි ලංකාවේ සිනමා විචාරයක් තියෙනවා ඇත්තටම ඒ කාලෙත් තිබුණා. අදත් ඒක තරුණ විශාල තරුණ පිරිසක් සිනමා විචාරයට යොමු වෙලා ඉන්නවා. නමුත් දැන් මේ පොතේ මම විශ්වාස කරන හැටියට මට තේරිච්ච විදිහට මේ පොතේ චිත්‍රපටිවල හොඳ නරක කීමක් නෙමෙයි මේකේ තියෙන්නේ. මේකේ තියෙන්නේ මේ චිත්‍රපටිය කොහොමද මේ දේවල් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ විශ්ලේෂණයක් කියලා කියන්නේ කොහොමද මේක මේක සිදු වෙලා තියෙන්නේ? මේ මේ හැඟීම කොහොමද මේ මේකේ මේ මේ මේ ජවනිකාවෙන් ඇවිල්ලා තියෙන්නේ? ඒකට භාවිතා කරලා තියෙන අංගෝපාංග මොනවද? ඒවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? අන්න එවැනි විශ්ලේෂණයක් තියෙන්නේ මේ මේකේ. මේ මේගොල්ලෝ මම හිතන්නේ මේ මේ පරිච්ඡේදය ලියලා තියෙන්නේත් මෙන්න මේ විදිහට ඒක ලියලා තියෙන්නේ චිත්‍රපටි පිළිබඳ ਵਿਚਾਰාත්මක විමසුම කියලා තිබුණට ඒකේ තියෙනවා චිත්‍රපටි ਵਿਚාරයේ විමසුම් නිදර්ශන සම්භාව්‍ය ආඛ්‍යාන මේ සිනමාව කියන්නේ මොකක්ද සම්භාව්‍ය සිනමාවියව දැන් මේ සම්භාව්‍ය කියන වචනයත් අපේ හරියට පැහැදිලි නැහැනේ ලංකාවේ සම්භාව්‍ය කියන්නේ උසස් කියන එක. නමුත් මෙතන සම්භාව්‍ය කියලා කියන්නේ කාලයක් පුරා භාවිතා වෙච්ච කියන අදහස. දැන් සම්භාව්‍ය කෘතියක් බවට කිසියම් කෘතියක් පත් වෙන්නේ ඒ කෘතිය අදටත් අවුරුදු 100 ගාණක් ගියාම ප්‍රේක්ෂකයා නැත්තම් රසිකයාගේ පරිහරණයට මේ සම්භාවනාවට පාත්‍ර වෙනවා නම් තමයි ඒකට සම්භාව්‍ය කෘතියක් කියලා කියන්නේ. දැන් අපි දන්නවා බටහිර සම්භාව්‍ය සංගීතය බීතෝවන් කියන්නේ සම්භාව්‍ය සංගීතය. අන්න එහෙමයි දැන් අපේ එහෙම නෙමෙයි <laughs> සම්භාව්‍ය කිව්වම එකපාරට ඔළුවට එන්නේ මේක උසස් පහත් කියන මේ මට්ටමින් තමයි ඒක බැලෙන්නේ. එතකොට සම්භාව්‍ය සිනමා විහාරයේ අතික්‍රමණය කළ ආඛ්‍යානමේ විවිධත්වයන් පිළිඹු කළ සිනමා කෘති. එතකොට සම්භාව්‍ය සිනමාව කියන්නේ දැනට භාවිතාවන සිනමා ක්‍රමය. විශේෂයෙන්ම හොලිවුඩ් ඊස්තටික් නැත්නම් හොලිවුඩ් సౌందර්යවේදී. ඒට පිටුපාපු චිත්‍රපටි මොනවද? නේද? දැන් අපි ගත්තොත් අබ්බාස් කිරොස්ථාමි කළා තිනවා 10 කියලා චිත්‍රපටියක්. දැන් මේ 10 කියන චිත්‍රපටිය බලපු සමහර ලංකාවේ මේක පෙන්නපු වෙලාවේ අපේ සමහර මේ විද්‍යාර්ථීන් අහනවා මොකද්ද මේ මේ මේක ෆිල්ම් එකක්ද කියලා. එතකොට ෆිල්ම් එකක් කියන්නේ මොකක්ද කියලා දැන් කිසියම් පූර්ව නිශ්චිත අදහසක් තියෙනවා අපේ නේ. නමුත් ඒක එහෙම එකක් නෙමෙයි. ඉතින් අන්න ඒවා ගැනත් තියෙනවා මේ පොතේ. ආ එතකොට වාර්තා චිත්‍රපටය කියන්නේ මොකද්ද? ඒකේ ආකෘතිය මොකද්ද? ඒකේ ශෛලිය මොකද්ද? එතකොට ආකෘතිය ශෛලිය හා දෘෂ්ටිවාදය කියන්නේ මොකද්ද? ඔය වගේ දේවල් තමයි මේ පොතේ විග්‍රහ කරලා තින්නේ. නැතුව චිත්‍රපටිවල ಗುಣදුස් කියන කෘතියක් විදියට නෙමෙයි මේක සංවිධානය වෙලා තියෙන්නේ. එතකොට අපි දැන් මේ මේ කෘතියෙත් සඳහන් වෙන කෘතියෙත් කතා කරන කාරණයක් තමයි මේ සම්භාව්‍ය සිනමාව සහ විකල්ප සිනමාව අතර වෙනස. එතකොට මේ විකල්ප සිනමාව ව නිසා ලංකාවේ ලංකාවේ සිනමාවේ ඇතිලා තියෙන පරිවර්තනයන් හෝ අවගමනයන් හෝ ප්‍රගමනයන් ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? ලංකාවෙත් ඉතින් තරුණ සිනමාකරුවෝ කීප දෙනෙක් ඉන්නවා විශේෂයෙන්ම ලංකාවේ කීප දෙනෙක්ම ඉන්නවා මේ අර ආඛ්‍යානමය නැත්නම් නැරටිව් සිනමා ඒක පස්සේ යන්නේ නැතුව වෙනත් පැතිවල දැන් මේක ඉතාමත් පැහැදිලි කරන්න පුළුවන් සබේසිකර මහත්මයා පාවිච්චි කරපු වචනයක් තමයි චිත්‍රපටිය කවියක් හැටියට නැත්නම් චිත්‍රයක් හැටියට නැත්තම් සංගීත ඛණ්ඩයක් හැටියට පාවිච්චි කිරීම. අන්න එවැනි එවැනි පිළිවෙලකට සිනමාව පාවිච්චි කරන අයත් ඉන්නවා. දැන් ඔබට මන් දන්නේ මගේ අදහස හැටියට ওই විමුක්ති ජයසුන්දර ප්‍රසන්න ජයකොඩි මේ ළඟදී නිර්මාණය කළ සංසාරී දඩයක් සංසාරන්නේ දඩයක් කාර්යරි මේ වගේ චිත්‍රපටියක් ඒ වගේ කෘති අයත් වෙන්නේ නැහැ මේ අර සම්භාව්‍ය හොලිවුඩ් ආකෘතිය ආකෘතියට. ඉතින් එවැනි සිනමාකරු කීප දෙනෙකුත් ඉන්නවා. වැඩේ වෙලා තියෙන්නේ ඒවා නඩත්තු කරන්න ලංකාවේ වැනි සිනමාවක් නඩත්තු කරන්න හරි අපහසුයි. මොකද දැන් තර්කෝස්කි පවා කියනවා රුසියාවේ සම්භාව්‍ය සංගීතය බලන්න ජනතාව දොරවල් කඩාගෙන ඉන්නේ නැහැ. දැන් ඔබ දන්නවා පිටරටට ගියාම අපි සමහරලාට යනවා සම්භාව්‍ය සංගීත ප්‍රසංග බලන්න. ඒවා ඉතාමත් සීමිත පිරිසක් තමයි ඒවා බලන්න ඉන්නේ. නමුත් ඒ රටවල් වල ජනගහනය වැඩි. ඒ නිසා අර සීමිත පිරිසට පුළුවන් අර කනඩස්තු කරන්න. ලංකාවේ සිනමා සංස්කෘතියේ අනුව අපේ ජනගහනය ඉතාමත් ස්වල්පයයි ඒ ස්වල්පයෙන් තවත් 100.1ක් තමයි අර වගේ චිත්‍රපටි බලන්නේ. එතකොට ඒක නඩත්තු කරන්න හරි අමාරුයි. ඉතින් ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒ ප්‍රශ්නේ නිසා ඒවා ඩෙවලොප් වෙන්නේ නැත්නම් ඒවා වර්ධනය වීමේ ඌනතාවක් තියෙනවා. මානවංශ විද්‍යා කතා පොතේ පෙරවදන අද අපි සැපයුවේ එම්.ඩි. මහින්දපාල මැතිතුමා විසින් පරිවර්තනය කරපු සිනමා කලාව කියන කෘතිය. මේ කෘතිය මූලික වශයෙන් රචනා කළේ ඩේවිඩ් බෝඩ්‍රීවල් සහ ක්‍රිස්ටින් තොම්සන් කියන දෙදෙනා විසින් 1969 දී ෆිල්ම් ආර්ට් ඇන්ඩ් ඉන්ට්‍රොඩක්ෂන් කියන කෘතියයි එතකොට මේ කෘතිය ඔබ කියවලා ඇති මේ කෘතිය ලංකාවේ සිනමාවේ අධ්‍යයනයේ යෙදෙන අධ්‍යයන පරිශ්‍රයට ඉතාම වැදගත් කෘතියක් විදිහට තමයි අපි හඳුන්වන්නේ අපිට හඳුන්වලා දෙන්න පුළුවන් වෙන්නේ ඒත් එක්කම විශ්වවිද්‍යාල මට්ටමිනුත් මේ විශ්වවිද්‍යාලවල කරන අධ්‍යයනයන් වලත් මේ කෘතිය පාවිච්චි කරනවා ඒ නිසාම තමයි අද දවසේදී අපි මේ කෘතිය තෝරගත්තේ අපේ පෙරවදන කතාව වෙනුවෙන් මානව වංශ විද්‍යා කතාපොත පෙරවදන ഘോഷාකාරී මාධ්‍යකරණය පිටපත් කිරීමේ ලේඛන කලාවක් වෙනුවට ඔබේ දැනුමින් සපිරි විචාර බුද්ධිය අවදි කිරීම වෙනුවෙන් ස්වදේශීය සේවයෙන් ඔබ වෙත පිටෙන පෙරවදන පෙරවදන මෙහෙය වූයේ කතිකාචාර්ය මනීෂ දුක්ඛන්නාරාල. පෙරවදන ප්‍රියන්තනී ගමගේ යහපත්ගේ නිෂ්පාදනයක්.